මොකද හේතුව චෝදනාව ඉතින් ඒවා කිසි දෙයක් දන්නේ නැහැ. ඇත්ත කියනකොට සමහර අයට රිදෙනවා ඇති. ඒක ඇත්ත වලට කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. ඇත්ත නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනාධිපති වුණේ. ඒ කටුක ඇත්ත පිළිගන්න අඬුපක් හිටපු සමහර අය අකමැති වුණා. ඇත්ත ඇත්තනේ එතනින් එහාට දෙයක් නැහැ. ඒක හතරස් කරන්න පුළුවන්. අපිට ඕන ඕන විදියට නවා ගන්න පුළුවන්. හැබැයි ඒව නවන්න ගියා කියලා අපිට ඕන ඕන විදියට ඒව දකින්න ගියයි කියලා තේරුමක් නැහැ. ඒතර එතෙන්දී වෙන්නේ නික මුලාවීමක් පමණයි.